හොඳයි එහෙමනම් දැන් දැන් අපි මේ අනිත්‍ය කියන එක අපි තීරුම් ගන්න ඕනේ. පැහැදිලි කර ගන්න ඕනේ. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? ස්ථිර නෑ කියන එක. වෙනස් වන සුළු බව කියන එක. චලනය, භ්‍රමණය. ඈ අනිත්‍ය කියන්නේ යන් එකයි ඈ. ඒතර දැන් අපි කමඨානක් දුන්න ගියපාර හැම සිතක් ළඟදීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා දකින්න. එතකොට අනිත්‍ය කියන එක කඩලා වෙන් කරලා පෙන්වන්න ඕනේ. වෙන් කරලා පෙන්වන්නේ නෑච්ච අනිත්‍ය නෙමෙයි. වෙන් කරලා පෙන්වනකොට වෙනස් වෙන සුළු බව පෙන්වන්න ඕනේ. ඒකට කියනවා උදය වය ඥානය කියලා. උදය කියන්නේ ඇතිවීම, වය කියන්නේ නැතිවීම. ඒතර අනිත්‍ය කියන්නේ ඕක තමයි. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක. ඒතර මොකද්ද මේ ඇති වෙන්නේ නැති වෙන්නේ ලෝකය. ලෝකයේ කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි. ලෝකයේ කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි. ඒ මොකද එහෙම කියන්නේ මේ හිත ඇතුලේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඊළඟට විඥාන නාම රූප. මේ ඔක්කොම තියෙන්නේ කොහෙද? හිත ඇතුලේ තියෙන්නේ. එහෙනම් ලෝකයේ කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි. ඒකේ ඇත්ත මොකද්ද? වෙනස් වෙන සුළුයි. වෙනස් වෙන සුළුයි කියන්නේ අනිත්‍යයි කියන එක. එක තැනක තියෙන්නේ ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍ය කියන්නේ ඒකයි. ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා කියන එක. මේක තමයි පවතිනවා කියලා කියන්නේ. වේගය කියන්නේත් ඕකයි. භ්‍රමණය කියනවා, වේගය කියනවා, චලනය කියලා කියනවා. චලනය කියන්නේත් ඕක තමයි. ඉතින් මේ මේ චලනය තමයි අපි ක්‍රියාවකට හිත යොමු කරගෙන දකින්න ඕනේ. ඒක ඉස්සල්ලාම දකින්න කියලා තියෙන්නේ සක්මන් භාවනාව තුළින්. සක්මන් භාවනාව කියලා කියන්නේ දැන් ඔය බලන්න ඔය කකුල උස්සනවා කකුල ඉදිරියට අරන් යනවා පාත් කරනවා. ඒතර මෙතන ක්‍රියා තුනක් තියෙනවා. ඔසවන ක්‍රියාව, ඉදිරියට අරන් යන ක්‍රියාව, පාත් කරන ක්‍රියාව. ක්‍රියාවක් කියන්නේ හිතක්. ඔසවන හිත, ඉදිරියට අරන් යන හිත, පාත් කරන හිත. හිතක් කියලා කියන්නේ මොකද්ද? අනිත්‍යයි. මම ඒක බලන්න කිව්වනේ හිතක් කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි. ඉතින් එතෙන්ද ඇවිදින් ඔයගොල්ලෝ ඉන්න ඕනේ මම මේවා දෙනකොට. එහෙම නැතුව මේ ගඟට ඉනි කපන්නවා වගේ නම් බෑ මේ වැඩේ කරන්න. මිනිහ ඉනි කපලා කපලා කපලා ගඟට දැම්මලු. ගඟට දාලා බලනකොට එක ඉන්නක්වත් නෑ. අදරාවේ එක ඉන්නක්වත් නෑ. ඔක්කොම පල්ලියාගේ ඉන්නවා. ඒක නිසා මේ වාර ගඟට ඉනි කපන්න වාගේ වතුරේ පාවී යන්න හරියොත් නම් කරන්න බෑ. අර කමටහන් ටික හොඳට මතකයේ තියෙන්න ඕනේ. ඒ මතක හිටින්න මං කමටහන් දීලා තියෙනවා. පච්චත්තං වේතබ්බෝ කියන ක්‍රමයට අමතක නොවෙන්න දීලා තියෙනවා. ඒතකොට මම දුන්නා එක දවසක් දැන් ගිය සතියේ ඉස්සෙල්ලා දුන්න හැම හිතක් නගම අනිත්‍යයි කියලා දකින්න කියලා නේද? එතන මතක තියෙන්න ඕනේ. නැත්තම් ඉදිරියට යන්න බෑනේ. හැම හිතක්ම ක්‍රියාවක්. ක්‍රියාවක් කියලා කියන්නේ හිතක්. කොහොමද මේක සකස් වෙලා තියෙන්නේ? ධාතු පහක සංකලනය. ධාතුවක් කියලා කියන්නේ මොකද්ද? ස්වභාව ධර්මයක්. ස්වභාව ශක්තියක් ධාතුවක් කියන්නේ. ඉතින් තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමා යන ස්වභාවය එකට එකතු වෙලා තියෙන්නේ. කවදාවත් වෙන් කරන්න බෑ. එකතු වෙලා තියෙනවා කිව්වත් වැරදි. එකතු වෙලා පවතිනවා. පවතිනවා කියන්නේ අනිත්‍යයි කියන එක. ඒතකොට එකට එකතු වෙලා තියෙන නිසා මේ ඉඳුරන්ට අරමුණු වෙනවා. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතයේ පිහිටගෙන ඉන්නවා. දැන් අර බල්බේ දිහා බලන්නකො. ඔය බල්බේ ඔය කට්ටියට පේනවා ඇති දැල් දැල් වෙලා තියෙනවා කියලා. දැල් වී ඇත කියලා තිපේනවා ඇති. බොරුවක් ඕක. ඔක දැල් වී ඇත කිව්වත් වැරදි. මේකට විදුලි ආලෝකය මේ විදිහට මෙහෙම කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි ගමන් කරන්නේ. ඔය විදිහට කැඩි කැඩි යන්නේ. එතකොට ධන ඍණ නෙගටිව් and positive. එතකොට ඍණ පැත්තට යනකොට නිමෙනවා ධන පැත්තට යනකොටපත් වෙනවා. තේරුණා නේද? විදුලි මේ බලබේක යථාර්ථයේ විද්‍යාත්මක සත්‍ය වන්නෝකයි. නිමෙනවාපත් වෙනවා නිමෙනවාපත් වෙනවා ධන වෙනකොටපත් වෙනවා ඍණ පැත්තට යනකොට නිමෙනවා. ඒක තමයි විදුලි බලබේක යථාර්ථය. මේක විද්‍යාහයට පේනවා. විද්‍යාහයට පේනවා. විද්‍යාඥයෙකුටවත් පිය විහාරට පේන්නේ නැහැ. පිය විහාරෙන් විද්‍යාඥයෙක් බැලුවොත් එහෙම මේක දැල්වී ඇත කියලා කියයි බොරුවක් ඒක. එතකොට ඔක ඇත කියන මතේ පිහිටලා තියෙනමත් නිසාද? වේගය නිසා. පවතිනවා කියලා කියන්නේ. පවතිනවා කියලා කියන්නේ ඔන්න ඕක තමයි. වේගයක් පවතිනවා කියන්නේ. ඒතරෝ මේ භ්‍රමණේ, චලනේ, ভাইබ්‍රේට් ඈ ඕක තමයි. ඉතින් ඒක නිසා ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. මේ රූපත් ඒ වගේ තමයි. මේ ස්වභාව ශක්තිය හතරක් එකට එකතු වෙලා තියෙන නිසා ඉදරන්න ගොදුරු වෙනවා. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියලා අපි මුලා වෙලා ඉන්නවා. තේරුණානේ? දාන් ඒක නිසා තමයි දුක් විඳින්නේ අපි. මුලා වෙලා ඉන්න නිසා මේක ඉතින් ඔය තියෙන්නේ ප්‍රිය අප්‍රිය ස්වභාවයේ තියෙන රූපවල ප්‍රිය පැත්ත නැති වෙනකොට දුකයි, අප්‍රිය පැත්ත ඇති වෙනකොට දුකයි. එතන අනිත්‍ය නිසා දුකයි කියන්නේ ඒකයි. අද නිත්‍යං යමක් අනිත්‍ය නම් එතන තියෙන දුකක්. එතකොට මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් යුක්ත වුණා වූ අවස්ථාව තමයි මේ සිත කියලා කතා කරන්නේ. එහෙනම් සිතක් කියන්නේ මොකද්ද? අනිත්‍යයි. චලනයක් විතරයි මේ සිත කියලා කියන්නේ. රූප ඇති වෙනකොට විඥානය ඇති වෙනවා, රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. රූප සාපේක්ෂ කරගෙන විඥානියත් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවා. විඥානයේ සාපේක්ෂ කරගෙන නාම ධර්මත් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවා. විඥාන නාම රූප කියන්නේ හිත. ඒතර හිතක් කියන්නේ මොකද්ද? අනිත්‍යයි කියන එක. අනිත්‍යය කියන්නේ වෙනස් වෙනවා. මොනවද? චලනය වෙනවා, භ්‍රමණය. වෙනස් වෙන සුළු බව. ඇති වෙනවා නැති වෙනවා කියන්නේ තෝක තමයි. ඇති බව නැති බව. එතකොට දැන් මේක ක්‍රියාවත් වලින් බලන්න පුළුවන්. ඔය ඔසවන ක්‍රියාව. පාත් කරන ක්‍රියාව. එතකොට මුල් ලෝකේ තියෙන හටගත්තා වූ සියලුම දේවල් අපි කොටස් දෙකකට බෙදනවා ධන ඍණ කියලා. ලෝකේ හටගත්ත සියලුම දේවල් කොටස් දෙකකට බෙදෙනවා. ධන හා ඍණ කියලා. ඇතිවෙන පැත්තට අපි දානවා ධන කියලා. ඔය ඇතිවීම නැතිවීමනේ මේ ක්‍රියාවේ තියෙනවා ආරම්භය අවසානය කියලා දෙකක් තියෙනවා. පාත් කරන එකේ ආරම්භය අවසානය. අපි ආරම්භයට දාමු ධන කියලා. ධන ඕන් දැන් අවසානයට යනවා ඍණ. පාත් කරන ක්‍රියාවේ ආරම්භයට ධන ඊට පස්සේ ඍණ. මේක එක ක්‍රියාවක් වශයෙන් අරගෙන තමයි මම මේ පෙන්නේ. ඕලාරිකව ඕන කෙනෙකුට දකින්න පුළුවන්. ඔය අඩියක් ඔසවනවා. ඒ අඩිය තුල අඟල් 6ට බෙදන්නකො අඟල් 6යි 6යි 12නේ. මුල් අඟල් 6ට අපි දානවා ධන කියලා. ඔය ධන ඊළඟ අඟල් 6ට ඍණ කියලා දානවා. ඍණ. ඒ තියෙන. මේක ඕන කෙනෙකුට බලන්න පුළුවන් දෙයක්. පාත් කරනකොටත් ඒකයි. අඟල් 6ක් පාත් කරනකොට අපි ඒ පැත්තට දානවා ධන කියලා. ධන ඍණ ධන ඍණ ධන ඍණ ධන ඍණ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේක ඕලාරික වශයෙන් බලන්න පුළුවන් ඕන කෙනෙකුට අන්න ඒක ඉස්සෙල්ලා බලන්න ඕනේ අපි එතකොට සිතක් කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි අපි ඒවා පාස් කරලා නැති වෙන්නේ නේද සිතක් කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි එතකොට මේ ක්‍රියාව තුළ මුළු ලෝකෙම තියෙන විඥාන නාම රූප ඔක්කොම තියෙනවා මේ ක්‍රියාව තුළ ඔය තියෙන ඔසවන හිත. ඔසවන ක්‍රියාව. විඥාන නාම රූප ඔක්කොම තියනවා නේද ඔක තුල? පැහැදිලි නේද? දැන් බලන්න මොකද වෙන්නේ කියලා. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඕලාරික වශයෙන් බලන්න. ඕන කෙනෙකුට පුළුවන්. ඔක හොඳට බැලුවාන් පස්සේ මම කියනවා මං හිතේ වේගයක් පෙන්වලා තියෙනවා මේ කට්ටියට. තප්පරයක් ඇතුළත කීපාරක් මේ හිත ඇති වෙනව නැති වෙනව කියන ප්‍රත්‍යයටපත් වෙනවාද? ලක්ෂ වතාවක් කිව්වත් වැරදි නේද? තප්පරයක් දැන් මෙතෙන්ද අත උස්සන්න තප්පරයක් වෙනවා කියන්නකො. හිත ලක්ෂයක් ඕනේ තෙන්ද. දැන් මලමිනියකට මේ අත නූල් දශමයෙන් දශමයෙන් දශමයක්වත් පාත් කරන්න පුළුවන්ද? එහෙම පාත් කරන්නත් හිතක් ඕනේ නේද? එතකොට මෙතෙන්ද මෙතෙන්ද එන්න බලන්න මයිල් ගහක් ගන්න මයිල් ගහක් ගම්මුකෝ අපි ඈ හොඳටම මයිල් ගස් නෑ. ඒතකොට මයිල් ගස් කීයක් ඇද්ද කියලා බලන්නකෝ මෙතන ඉඳන් මෙතෙන්ද. ඒතර මයිල් ගහක් තරම්වත් පාත් කරන්න පුළුවන්ද හිතක් නැතුව. බෑ නේද? එහෙමනම් මේ මයිල් ගහක් ප්‍රමාණය පාත් වෙනකොටත් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියන එක තියෙන්න ඕනේ නේද? ඔන්න ඔබේ චින්තනයෙන් බලන්නේ. ප්‍රඥාවෙන් බලනවා කියන්නේ ඒකයි. මේක නම් ඉතින් ඇති වෙනව නැති වෙනව කියලා බලන්න ඕන කෙනෙකුට පුළුවන්. අඟල් අඩි <laughs> අඟල් 12ක් ගන්නවා අඟල් 6 6 දෙකට බෙදෙනවා එකේ සිට 6 දක්වා ධන කියලා දැම්මා 6 සිට 12 දක්වා ඍණ කියලා දැම්මා ධන ඍණ ඔය ධන ඍණ ධන ඍණ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඒක ඕලාරික වශයෙන් මම පෙන්නනවා ඉස්සෙල්ලා ඊළඟට මම චිත්තානුපස්සනාවේ ජීවිතය දීලා තියෙනවා හිතේ වේගය බලන්න කියලා නේද ඇත්ත වශයෙන්ම තප්පරයකට ලක්ෂ වාරයක් කිව්වොත් වැරදි. ඊට වැඩි. තේරුණේ? ඊට වැඩි. ඒක අවබෝධයෙන් අල්ලන්න ඕනේ. එහෙමනම් මලමිනියකට කියන්නේ හිතකින් තොරව. හිතකින් තොරව. නූල් දශමයෙන් දශමයෙන් දශමයක්වත් හොල්ලන්න පුළුවන් මේ. මලමිනියකට බෑ නේද? එහෙනම් නූල් දශමයෙන් දශමයෙන් දශමයක් කිව්වහම කිස් ගහක් තරම් නැහැ නේද? ඒ තුලත් ওই ভাইබ්‍රේට් එක තියෙනවා. අන්න ඒක මට කියන්න ඕනේ. එතකොට මෙතෙන්ද එන්න කී පාරක් මේක වේගවත් වෙන්න ඕනද? ඒ වේගය හිතන්න බුදුන් බලන්න. අන්න එතකොට වේගයේ පැට පොඩ්ඩක් අවබෝධ වෙයි. යන්තම් ඈ. ආන් ඒකයි ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අවබෝධයෙන් අල්ලන්න ඕන මේක. මේ පරණ කට්ටියට අලුත් කට්ටියට නම් මේ ගැන අවබෝධයක් නැහැ. මොකද ඒ කට්ටිය තව චිත්තානුපස්සනාව කරලා තියා මේ මොකක් කරලා නැහැනේ. ඒ කට්ටියටත් ඒ කට්ටියත් හිතනවා නේද දැන් එතන එන්නම් ආමුදුරු කියන්නේ කියලා. මලවිනියකට මේ ඇඟිල්ල මේ අත නූලක්වත් පාත් කරන්න බෑ නේද? නූලක් පාත් කරන්න හිතක් ඕන නේද? එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට නූල් දශම කීයක් තියෙනවද කියලා බලන්න අඟල් දශම නෙමෙයි නූල් දශම. දන්නවද නූල් දශම කියන එක? එතකොට නෝන් දශම කීයක් තියෙන්න ඕනද? එතකොට මෙතෙන්ට අරන් එනකොට හිත කෝටියක් ඇති වෙන්න එපා නේද? නැත්නම් අරන් එන්න බෑනේ. එතකොට මේ හැම හිතකම ভাইබ්‍රේට් එක තියෙනවා. ඒතර හිතක් කියන්නේ ලෝකෙටම කියන නමක්. එහෙමනම් මුළු ලෝකයම තනිකරම මෝෂන් එකක් විතරයි මේ ලෝකය කියලා කියන්නේ. තනිකරම වේගයක් තියෙන්නේ. ඕම ඔබ තමයි ප්‍රඥාවෙන් දකින්නවා කියලා කියන්නේ. තනිකර වේගයක් මේක. ඉතින් ඒක ඕලාරික වශයෙන් ඉස්සෙල්ලා අපි දැනගන්න දැක ගන්න ඕනේ. සක්මන් භාවනාව දෙන්නේ ඒක තමයි. ඕන් දැම්මම සක්මන් කරන්න හදන්නේ වාඩි වෙලා ඈ. වාඩි වෙලා සක්මන් කරන්න හදන්නේ. මේ කකුල් දෙක ඔසවනවා ඉදිරියට අරන් යනවා පාත් කරනවා ඔසවනවා ඉදිරියට අරන් යනවා පාත් කරනවා ඔසවනවා. එතකොට දැන් මේ ඔසවනවා ඉදිරියට අරන් යනවා පාත් කරනවා ක්‍රියා තුනක් තියෙනවා නේද? ඒතකොට මෙහෙන් පාත් කරනකොටම අනික් කකුල ඔසවනවා ඔය. සෝනවා ඉදිරියට අරන් යනවා පාත් කරනවා ඔසවනවා. ඉදිරියට අරන් යනවා පාත් කරනවා ඔසවනවා. මෙහෙන් පාත් කරනකොට මෙහෙන් ඉස්සෙනවා නේද? දැන් අපි දාමු ධන විනවල තේන් ඈ. ඔසවන ක්‍රියාවේ දෙකක් තියෙනවා ධන වින කියලා. ධන වලට ඇති වෙනවා කියනවා ඍණ වලට නැති වෙනවා කියනවා. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මෙහෙන් නැති වෙනකොට මෙහෙන් ඇති වෙනවා ඔය දැන් මේකට හිත යොමු කරගත්තාම ওই කට්ටියගේ හිතට වෙන දිහාක දුවන්න බෑ මොනවා කරලවත් දුවන්න බැරුව යනවා මේ තුලම රැඳෙනවා අන්න එතකොට සමාධිගත වෙනවා ඒ කට්ටිය සමාධි ප්‍රඥා සමාධිය තුළින් උද්‍යව්‍ය ඥානය දකිනවා සක්මන් භාවනාව කියන්නේ ඒකයි ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේන් නැති වෙනකොටම අතරක් නැතුව ස්පේස් එකක් නැතුව මේ පැත්තෙන් ආය ඇති වෙනවා මේ නැති වෙනවා ඇති වෙනවා ඔය පැහැදිලි නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ආය අතරක් නැහැ චින්තනයේ දුවන්න බෑ වෙන කොහෙවත් උද්‍යව්‍ය ඥානය තුළම සමාධිගත වෙනවා. සමාධියට යන්න නම් ඊට වඩා දෙයක් නෑ. ඒක නිසා මේ සක්මන් භාවනාව කරන්න මෙහි ඉඩ නැහැ. ඒක නිසා ගෙවල් වලට ගිහිල්ලා ওই විදිහට කරන්න සක්මන් භාවනාව. සක්මන් භාවනාව කරලා ඉවර වෙලා උතින්දී සමාධියකට යනවා. ඒ සමාධියට ගියාට ඒ සමාධිය පැහැදිලි මදි. ඇද්ද කරගෙන නැහැ ඉන්නේ. ඇවිද ඇවිද නැහැ ඉන්නේ. සමාධිය කියන එකේ තේරුම් ගත්තාම හරි සමාධිය කියන්නේ එක අරමුණක බොහෝ වේලාවක් රැඳී ඉන්නවා කියන එකයි. ඇත් දෙක අරගෙන රැඳී ඉන්නත් පුළුවන් ඒක. තේරුණේ? දැන් ලස්සන රූපයක් දිහා බලාගෙන ඉන්නවා. ඒක ඒකාග්‍ර කරගෙන බලාගෙන ඉන්නවා. එතන සමාධියක්. එතන තියෙන්නේ රාග. රාගයෙන් මිශ්‍ර වුණා වූ සමාධියක් තියෙන්නේ. තේරුණේ සමාධිය කියන්නේ ඒකයි. එක අරමුණක් අරගෙන බොහෝ වේලාවක් ඉඳී ඉන්නවා. දැන් පූසෙක් මීයක් අරමුණු කරගෙන ඇත් දෙක අරගෙන ඉන්නේ පියාගෙන නෙමෙයි. ඇත් දෙක අරගෙන මී අධිය බලාගෙන ඉන්නවා. එතකොට සමතේ තමයි මීයා සමාධිය තමයි මීයාට බොහෝ වෙලාව බලා ඉන්නේ ඒක. පූසා සමතේට ගත්තේ මොකද්ද? මීයා නෑ ඒකාග්‍ර කරගත්තේ. ඉතින් බලාගෙන ඉන්නවා. මීයා පොඩ්ඩක් ඔළුව හොල්ලනකොට පූසත් උද්දම සමාධියක් ඒක. සමාධිය කියන්නේ ඒක තමයි ඇද්ද කරගෙන පුළුවන් තෙන්ද යන්න. තේරුණේ? සමාධිය ඒකයි. ඉතින් මෙතනත් අපි මොකද්ද කරන්නේ? උදේ වය ඥානයේ තුලම සමාධිගත වෙනවා. ඇද්දක අරගෙන ගමන් කරමින් මේ වැඩේ කරන්නේ. ඈ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අතරක් නැහැ මේ ක්‍රියාවලියේ. එතනම සමාධිගත වෙලා. උදේවය ඥානය තුල සමාධිගත වෙන්නේ. උදේවය ඥානය කියන්නේ අනිත්‍ය කියන එකයි වෙනස් වෙන සුළු බව. විදර්ශනා ඥානවල ප්‍රධානම විදර්ශනා ඥානය. නවමහා විදර්ශනා ඥානයේ පළවෙනි විදර්ශනා ඥානය උද්‍යවේ ඥානය කියන්නේ. ඒ තුළම සමාධිගත වෙන්නයි මේ සක්මන් භාවනාව දෙන්නේ. එතකොට මේක තවත් සමාධිගත සමාධියේ තදයටම යන්න ඕනේ නම් මොකද දන්නවද කරන්නේ? වාඩි වෙලා ඇද්දක පියාගෙන මේ වැඩේ කරන්න ඕනේ. වාඩි වෙලා ඇද්දක පියාගෙන සක්මන් කරන්න කියලා කියනවා නෙමෙයි. මේක සක්මනේ නෙමෙයි ඕනෙම ක්‍රියාවක් වලින් දකින්න පුළුවන්. උදේ වගේ කියන එක. දැන් අපි මෙතෙන්ද ගන්නේ ආස්වාසය ප්‍රස්වාසය. ආස්වාසය ප්‍රස්වාසය කියන්නේ මම දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා කිව්වා අපි කරන දෙයක් නෙමෙයි මේක ස්වභාව සිද්ධියක් කියලා. ඒක හරි දැනුත් මම ඒක කියනවා. ආස්වාසය ප්‍රස්වාසය කියන ස්වභාව සිද්ධියක්. නමුත් අපට ඕන කරන්න පුළුවන්. කොහොම බන්නේ? කරන්න පුළුවන් නේද? දැන් අපි මේක ඉල්ල ගන්නවා. මට පොඩි වැඩක් කරගන්න තියෙනවා. පැය භාගයකට විතරක තියන් කියලා. හැබැයි ආපහු දෙන්න ඕනේ. ඕකටම නැත්නම් තියෙන වැඩ මතියට තවත් වැඩක් දාගන්නේ. මේ ආස්වාස කරන්න ඕක පටන් ගන්නේ. <laughs> මේ තියෙන වැඩ ටිකක් කරගන්න බැරි මම මේ ඉන්නේ. තවත් එකක් දාගන්න හදනවා. පැය භාගයක් විතර ඉල්ලගමු නේද? ඉල්ලගෙන දැන් අපි පැය භාගයක් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා කියලා හිතන්නකෝ. දැන් කරන්න ඕනේ හුස්මට හිත යොමු කරගෙන අපි දැන් කරන වැඩ බවට පත් කරගෙන තියෙන්නේ ආස්වාසයේ පටන් ගන්නකොට ඇති වෙනවා කියලා හිතන්න ආස්වාස කරලා ඉවර වෙනකොට නැති වෙනවා කියලා හිතන්න ප්‍රස්වාසයත් පටන් ගන්නකොට ඇති වෙනවා ප්‍රස්වාස කරලා වෙනකොට නැති වෙනවා. ඕම් බලන්න. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේකත් අර විදිහට ඕලාරික වශයෙන් දකින්න ටිකක් හිමින් සැරේ බලන්න අන්ත එක හිමින් සැරේ බලන්න කියන්නේ වේගවත් කරගන්න එපා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඊට පස්සේ හොඳට ඇති වෙනව නැති වෙනව දැක්කට පස්සේ ටිකක් වේගවත් කරගන්න. ඒ වේගයට වඩා පොඩ්ඩක් වැඩි කරගන්න. එතකොට දැන් වේගය දකින්න පුරුදු වෙලා නැතිෙන්නේ. ඒ වේගය තුලත් දකින්න පුළුවන් එකක් තියෙනවා. ඇති වෙනව නැති වෙනව. ඊට පස්සේ තවත් ටිකක් වේගවත් කරගන්න. ඒ වේගය තුලත් දකින්න පුළුවන් වේ. තවත් ටිකක් වේගවත් කරගන්න. ඒ වේගය තුලත් දකින්න පුළුවන්. මේ විදිහට දකින්න පුළුවන් ප්‍රමාණයට පමණක් වේගවත් කරගන්න. එහෙම නැතුව නිකම් බොරුවට වහම කරන වැඩක් නැහැ. දකින්න පුළුවන් ප්‍රමාණයට පමණක් වේගවත් කරගන්නවා. මේව වේගෙන් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගත්තයන් පස්සේ කිසිම දෙයක් අල්ලන්න බැරුව යනවා. ඇති බව අල්ලන්නත් බෑ නැති බව අල්ලන්නත් බෑ. මොකෙද මොකේද මේ සිත? සිත කියන්නේ ලෝකය. ක්‍රියාවක්. සිත මුළු ලෝකයම අල්ලන්න බැරුව යනවා. මුළු ලෝකයෙන් මම ගොඩක් දෙයකට බෙදුවනේ ඇති බව හා නැති බව කියලා. වේගවත් වුණාන් පස්සේ මොකවත් අල්ලන්න බැරුව යනවා. ඇති බව අල්ලන්නත් බෑ නැති බව අල්ලන්නත් බෑ. අන්න එතෙන්දී වෙහෙසකටපත් වෙනවා කට්ටිය. වෙහෙසකටපත් වුණාන් පස්සේ මේ කරගෙන යන්න බැරුව යනවා. ඊට පස්සේ මේක අත හැරෙනවා. අත හැරෙනවා. මොකද්ද මේ අත හැරෙන්නේ මේ ක්‍රියාව? මේ සිත, මේ ලෝකය. අත හැරුණාන් පස්සේ ආයෙ පටන් ගන්නත් එපා. විවේක සුවයෙන් ඉන්න එකයි තියෙන්නේ. අතහැරෙන්න දඟලනකොට බදාගෙන ඉන්නත් එපා. හිතන අතරින්නත් එපා. අතහැරෙන්නම ඉඩ අරින්න ඕනේ. අතහැරෙන්න දඟලනකොට බදාගෙන ඉන්න එපා. අතහැරෙන්න ඉඩ දෙන්න. අතහැරුණයන් පස්සේ ආයෙ පටන් ගන්නත් එපා. අතහැරුණයන් පස්සේ විවේක සුවයෙන් ඉන්න. එතකොට සමාධිගත වේ කට්ටිය. ඒ සමාධිය බස්සන්නේ නැතුව ඔහි ඉන්න එකයි තියෙන්නේ ඉතින්. තේරුණේ? හොඳයි පෙරහුරුවටත් එක්කලා පොඩ්ඩක් බලන්න හුස්මට හිතේම කරන හිමින් සැරේ ඈ. හිමින් සැරේ හුස්ම ඉහළ පහළ ගන්නකො. ඇත් දෙක පියාගෙන හිමින් සැරේ හුස්ම ගන්නකෝ බලන්න. හිමින් සැරේ ගන්න ඈ. එතකොට ආරම්භයේදී පටන් ගන්නකොට ඇති වෙනවා කියලා හිතන්න. හුස්ම අරන් ඉවර වෙනකොට නැති වෙනවා කියලා හිතන්න. හිමින් සැරේ ඈ. ඇති වෙනවා නැති වෙනවා. ප්‍රස්වාස කරනකොටත් ඇති වෙනවා නැති වෙනවා. දැන් ඕක දිගටම බලාගෙන යන්න ඉතින්. හොඳට ඇති වෙනව නැති වෙනව දැක්කට පස්සේ පොඩ්ඩක් වේගවත් කරගන්නවා. පොඩ්ඩක් ඈ ගොඩක් එපා. ඒ වේගය තුලක් දැක්කට පස්සේ තවත් ටිකක් වේගවත් කරගන්නවා. ඒකක් දැක්කයන් පස්සේ තවත් ටිකක් වේගවත් කරගන්නවා. එහෙම කරගෙන යනවා. හිමින් සැරේම කරන්න නෑ එකපාරට පියවරක් කරගන්න එපා හොඳට උදේවයි දකින්න පටන් ගත්තට පස්සේ දකින්න පුළුවන් ප්‍රමාණයට වේගවත් කරගන්නවා දැන් ඔබ සමාධියෙන් බහැලා ඉන්නේ. දැන් හිමින් හිත ඇස්සරින්න. එතකොට දැන් මේ කට්ටිය විශේෂයෙන් අර පරණ කට්ටිය අලුත් කට්ටියට නම් මේවා තරම් තේරුමක් නෑ තවම. මේ ගෙවල් වලට ගිහිල්ලා මේ විදිහට මං කියලා දුන්න විදිහට සක්මන් කරන්න සක්මන් කරලා ඉවර වෙලා ඉස්සල්ලාම ධාන වලට යන්න ධාන වලට ගිහිල්ලා ධාන වලින් බැහැලා සක්මන් භාවනාව කරලා උද්‍යාවේ ඥානෙ වඩ아가න ඉන්න එතකොට හිත සමාධිගත වෙයි ඒ සමාධිය තුළ ඉන්නවා සමාධිය බස්සන්නේ නැතුව ඉබේටම බහැලා යනකම් ඉන්නවා. ඕක ඉතින් වැඩි වෙලා තියෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ওই සමාධියට ගියාන් පස්සේ විනාඩි දෙකක් තුනක් තමයි තියෙන්නේ. ඉතින් අර සමාධි සෝයෙන් නැද්දක පියාගෙන බොහෝ වේලාවක් ඉන්නවා. සමාධිය තියන්නේ නැති වෙලාවක්. ඔන්න විනාඩි දෙකක් තුනක් තියෙච්චරයි. ඊට පස්සේ සමාධි සෝයේට ඇද්දක අරින්න හිතෙන්නේ නැහැ. දෙක පියාගෙන තද කරගෙන ඉන්නවා. එතකොට මේක දිගටම වඩන්න ඕනේ මේ කමටහන. ඔතනින් තමයි උද්‍යව්‍ය ඥානෙ, බංග ඥානෙ, බය ඥානෙ නිබ්බිදානුපස්සනා ඥානය, මුංචිත කම්මතා ඥානය, සංකාර උපේක්ඛා ඥානය, පටිසංකාර ඥානය, අනුලෝම ඥානය, ඥාන දර්ශන විසුද්ධියට යන ගම් යන්නේ උතනින් තමයි. ඒක නිසා මේක දිගටම වඩන්න ඕනේ. ඒ පිළිබඳව මම ලබන සැරේට තව කියලා දෙන්නම් ඔය කමටහන වඩ아가න එන්න. අලුත් කට්ටිය ට අනිත් දවසේ අපි ආරම්භ කරනවා සද්ධා භාවනා සීල භාවනා සමාධි භාවනා ඒ අනුපිළිවෙලට අපි ඉදිරියට ගමන් කරනවා. එhmenan දැන් අදට භාවනා වැඩසටහන સમાප්තයි. ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණම් හා ආපරිමුංචිස්සාමි